සාරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් හොඳයි සියලු දෙනාට සරණයි අපි අවසාන අංකයේ විස්තර වැඩ පිළිවෙල පටන් ගන්න හදන්නේ. ලිඛිත වශයෙන් පටන් අරගන්නු. ගරු ස්වාමීන් වහන්සේ මා සෝදිස් නවංගුවට ඉංග්‍රීසි මේ සිංගල් මීඩියම් මා එක එක බෞද්ධ මෙහෙණියක් එක්ක මංගල බණ කියන දුටිනේ. මංගල බණ අනුමත කිරීම සඳහා මණ්ඩියේ පඤ්ඤාසී හිමිපාණෝ වැඩ සිටියේ. මේක හීනේ නේ. ඒක ලියලා දෙන ඇතුලේ හීනයක් කියලා. මානසික නිර්මාණවාදී ප්‍රතික්ෂේප කරන බුදුදහම හේතුඵල ධර්මතාවය උගන්වා යනුවෙන් කියන මමත්වය පින් මමමය මම නැවතත් කියන මා විශ්ින් නිර්මාණවාදී ප්‍රතික්ෂේප කරන බුදුදහම හේතුඵල ධර්මතාවය උගන්වා යනුවෙන් කියන මමමය ඉන්පසු සක්මන් බණාවේදී හේතුඵල ධර්මතාවයේ පටිච්චසමුප්පාදයේ දේශනාවට මට මේ කිසිම ආකාරයෙන් තේරුම් ගත නොහැකි ගැඹුරු ධර්මයකයි හේතුඵල ධර්ම නාම රූප පරිච්ඡේඥානයේද මට සැබෑ වන හීනපෙණි මේ මෙහි ක්‍රියාත්මක ධර්මතාවයේ බුදුදහමින් පැහැදිලි කරන මෙන් ඉලා සිටි. ඉතින් මේකෙදී ධම්මපදයේ පළවෙනි ගාථාව ගත්තාම මනෝ බුබ්බංගමා ධම්මා මනෝ සිතා මනෝමය මනසාචේ පතන්නේන භාසති වා කරෝති වා පළවෙනි පද දෙක තමයි මේ කියන්නේ මුළු ලෝකෙම මනෝමයයි මනෝමූලිකයි එනිසා අපි මේ දෙන්නේ අපේ මනස තමයි. නිසා හීනෙක පෙන්නත් ඕකම තමයි වෙන්නේ. ඉදිරියට බැලුවත් ඕක තමයි වෙන්නේ. හීනෙකින් මේක ලේසි මොකද අනුංගයක් වගේ කරන්න පුළුවන්. නමුත් ඒ මනස කියන නාම ධර්මයට බැහැගෙන මනසේ ඇති යථා ස්වરૂපේ දකින්න ඉස්සෙල්ලා කායanusasanaව රූප ධර්ම ගැන හොඳ පරිචයක් තියෙනවා. වෙන විදිහකට කියනවා නම් ආනාපානසති සූත්‍රයෙන් උපුටලා දක්වලා ඉස්සල්ලාම කාය පස්සම්මයන් කාය සංකාරම් කියන්නේ. ආස්වාද ප්‍රසවාසයේ අන්තිම සංසිඳීමට කාය සංස්කාරයන් සංසිඳුව ගත්තොත් ඒ පුද්ගලයා සුදුසු වෙනවා චිත්ත සංස්කාර පිළිබඳව අභ්‍යාසයකට. ඒකෙදි මේක තේරෙනවා. ඒකෙදි තේරෙනවා දකින්න හරි හරියක් හේන අපේම ප්‍රොජෙක්ෂන්ස්. ඉතින් මේම මිනිස්සෙක් කියලා එයාට හරියටම ඊට වෙන දේ පේනවා. වෙන දේ කියන්න පුළුවන් එයාට ඒක අදහ ගන්න බැරුව සෙන් මාස්ටර් කෙනෙක් ආර කියලා කියනවා. සෙන් මාස්ටර් කියලා කියන්නේ මේකත් මේ මහායාන බුද්ධ ආගමේ තියෙන මේ වගේ භාවනා ට්‍රැඩිෂන් එක. ඉතින් කීලා කිව්වලු මේක කොහොමද කර හිතා ගන්න බෑ. හරියට මට පේනවා ඒක හරියටම හරි කියලා. මේ සෙන් මාස්ටර් මොනවා කරන්න දුකවලු එයා නිදාගන්න ඉස්සලා අටුවට අත දාලා වී වී උරක් කරගෙන ප්ලේට් එකක් උඩ තියලා උදේට අටුවරක් දැම්ම ප්ලේට් එකේ ඊයවක දාලා උදිරන. ඊට පස්සේ හීනෙන් කවුරුට පුළුවන් නම් අර්ගේ තියෙන ඇට ගන්න කියන්නේ කියන්නේ. බැරිුණා. එළ ගණන් කරලා තිබ්බනම් හීනෙන් කියන. එයා දන්නේ නැති දෙයක් හීනෙට හරියන්නේ නැහැ. දන්න දෙයම ටෙම්පරාදු වෙනස් කරලා පළිප්පු වෙනස් කරලා පෙන්වන එක විතරයි කරන්නේ කොම්පියුටර් වල කරන්නේ. කොම්පියුටර් අපේ තොරතුරු දැම්මට පස්සේ තොරතුරු විවිධ හැඩවලින් ආපහු ආපහු මැජික් කරනවා. කවදාක කොම්පියුටර් තොරතුරු හදන්නෙත් නැහැ කන්ෆිගරේට් කරන්නෙත් නැහැ අපි දාන ටිකම තමයි. නමුත් මට්ටම පැනලා තොරතුරු ගියාට පස්සේ ඒක අලුත් අලුත් දේවල් හදනවා වගේ පේනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දකින්නේ මේක අන්ධ භූත ලෝකයක්. මේ සාමාන්‍ය තාම හීනෙන් ඇවිත්තු නැති જાතියක් විදිහට තමයි පුතර්ජනය රකින්නේ. තාම පුතර්ජනය ඉන්නේ හීනෙක. අවදි වීම නිසා තමයි ප්‍රබුද්ධ වෙන එක තමයි බුද්ධ කියන වචනේ තේරුම. ප්‍රබුද්ධ කියන්නේ පිබිදෙනවා කියන්නේ. හීනෙන් නැගිටිනවා කියන්නේ. නැගිටට පස්සේ තේරෙනවා අපේ මනස හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ කියලා සින්දුවල ලියලා තියෙන්නේ හිත ගියාට පස්සේ ඒක තමයි. ඒක අම්මා කිව්වත් තාත්තා කිව්වත් යේසුස් වහන්සේලා කිව්වත් හාමුදුරුවෝ කිව්වත් ඒක වෙනස් කරනවා මම දැකලානේ කියන්නේ අත්දකලානේ කියන්නේ මගේම නෙමෙයි කියලා කියනවා. ඒක නිසා මෙතනදී මනෝකොබ්බංගම භාවය, මනෝසෙත්ත භාවය, මනෝමය භාවය ඒකේ දෝෂය තියෙන්නේ ඒක සාමාන්‍යයෙන් තේරුම් ගන්න බෑ. කාය සංස්කාර කියන ආශ්‍රස් ප්‍රසාස වගේ දෙකින් හොඳට සතිය දිනු කරලා හොඳට සමාධිය දිනු කරපු කෙනාට නම් මේ මනෝ සංස්කාර කියන එක නැත්නම් චිත්ත සංස්කාර කියන එක හැදෑරීමේ සුදුසුකම ලැබෙනවා. මේක නැතුව අරක පොත් කියවට ෆිලොසොෆයිස් කරාට අර සති සමාධි දෙක නැති කෙනාට මේක තේරෙන්නේ නැහැ. ඒසදා වෙස්ටිගේ කියන්නේ ව්‍යාරක යෝගෝ දයායුවා. what you see that you are අපි ලස්සන හිත සතුටුදායක මොහොතක ලෝකෙදී බලපුවම ලෝකෙ හරි ලස්සන අපි හිතනවත් කියලා පරිදිච්ච වෙනාක ලෝකෙ බැලුවොත් ලෝකෙ අවලස්සන ඒක නිසා අපිට හිතා ගන්න පුළුවන් අපේ සුන්දර දේවල් දකිනකොට දකින හිතේ සුන්දරත්වය තමයි එකෙන් පේන්නේ නරකයක් දකින්න අපිට නම් ඒක දකින්න හිතම නරකයි එක දවසක් ඒ සෙන් කතාවක් තියෙනවා ඒ සෙන් මාස්ටර් හරි සරලයි ඒක මස්ල කොහොමඩක්වත් වෙනවා. ඉතින් ශිෂ්‍යයේ මේ මේ මාස්ටර්යත් වෙන කරන දේකුත් නැහැ මාස්ටර් විතරයි ඉන්නේ. දැඩි ග්‍රහණයේ ඉඳලා එක දවසක හැන්දෑවරුවේ පන්දලෙන් පැනලා ගිහිල්ලා කන්දුරෙන් නැගරගදී ලස්සනට ඉර බැහැගෙන යනවා. පුදුම කලස් හරිම ලස්සනයි. මන්සන් මේකම ගිලිලා. ඒ දර්ශනීයම ගිලිලා විසන් බේරන්න බැරි බැරි සතුටට ඒ තරම්ම ස්වභාවික ලෝකයක් දැකලා මාස්ටර්ට ගිහිල්ලා කිව්වලු මම මෙච්චර කල් භාවනා කරා. කවදාවත් මෙච්චර සහැල්ලුවක් මෙච්චර සුන්දරත්වයක් දැක්කේ නැහැ. මට නොකිය බැරි හින්දා මම මේ කියන්නේ මගේ හිත මගේ දර්ශනය ඒබැයි පුදුමාකාර ලස්සනයි. ළමයා ලීස්ටර් කරනවා කන පැලෙන් එකක් ගහලා මාස්ටර් කිව්වලු උඹේ හිතෝ ඊට වඩා ලස්සනයි. බුදුරජාණන් වහන්සේ ඔය කියන්නේ චරණ චිත්‍රයේ මාර්ගය. බුදුරජාණන් අහනවා පිළිසෙකින් මහණෙනි ඔබලා චරණ චිත්‍රය කියන එක දැකලා තියෙනවා. අපි අපේ නරක වෙලාවට හඳුරෝ ඔව් කියනවා. අපිට ගන්න තියෙන චලන චිත්‍රයක් වගේක් වෙන්නේ නැහැ. රූපද නැතිම කරේ තියෙන විකාර. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි චිත චිත්ත කියලා කියන්නේ චිත්තං චරණ චිත්‍රයකට චිත්‍රතරයි කියලා කියනවා හිත. අපේ හිත චරණ චිත්‍රය තමයි ලෝකෙ කියන දර්ශනීයමදී කියන්නේ මොකක් හරි රූප දර්ශනයක් ඊටත් වැඩිය චිත්‍රයි කියලා කියන අපේ මේක කරන්න බැරි දෙයක් නෑ මට මතකයි මම ඔය බැංකුවරේ ඉඳද්දී ධර්ම සාකච්ඡා කරනකොට මේ මහත්තයෙක් කියවුවා ස්වාමීන් වහන්සේ භාවනා පිට ප්‍රශ්නයක් අහන්නේ මේ මිනිස්සයා මරණයට පස්සේ උපදින්නේ මේ විශ්වයේද නැත්නම් වෙන විශ්වයකට යන්න පුළුවන් මොකද මේ විශ්යයි පිට විශ්යයි දෙකම මවන්නේ මනසට හිතන අරකට ගියත් එකයි මේකට ගියත් එකයි දෙකම හීනයක් ඒ විශ්ය ඇතුළත පිටත හරි වැරදි මේ සියරම අපේ මිනුම් මට්ටමට තියෙන අපේ මිනුම් දණ්ඩ තුල තියෙන ඊට පස්සේ ඉතින් කොයි එකක් අපිට කරන්නේ ඊට පස්සේ වෙන කෙනෙක්ගේ මිනුම් දණ්ඩක් එක එක ගැලපෙන්නේ එයාගේ විශ්යයි පිට ලෝකයයි මගේ විශ්යයි පිට ලෝකයයි සම්පූර්ණ concepts එකක් අපිට නම් කලපන්න බෑ. එයාට බොරුත් නැහැ. මං කියනක මට බොරුත් නැහැ. මොකද මම ජීවත් වෙන්නේ මගේ හිනේ. උඹ හින්දුවක් කියන මට ඉඩ දෙන්න මගේ හිනේ ජීවත් වෙන්න කියලා සින්දුවක් ලංකාවේ කියනවා. ඒක ඔයගොල්ලෝ දන්නේ නැහැ ඒක. ඉඩ දෙන්න මගේ හිනේ මට මම තමයි කිසින්දුවක්. ඔයගොල්ලෝ දන්නවද? ඈ? මොකද වර්ඩින්ග්ස් කියන්නේ? ඉඩාරින්නේ. මගේ හේනේ මට දකින්න ඉඩාරින්නේ. අපි එච්චරයි මේ මානවයිකවාසිකම් කියන්නේ. අපේ මානවයිකවාසිකම් කියන්නේ මම දකින්න හොබි එක කරගෙන මට ඉන්න දෙන්නේ. මගේ හේනේ මට දකින්න ඉඩාරින්නේ. ඒක නැති වෙනකොට තමයි අපි අම්මයි තාත්තයි එක රණ්ඩු, දේශපාලනයත් එක්ක රණ්ඩු ඔක්කොම ඒ හීනේ ඉන්න තාක්කල් සියල්ල සතුටින් අමාරු වෙනවා. හැබැයි කවදාද හීනේ කොහොමද දැනගන්නේ මරණ මොහොතේදී තමයි. එතකොට too late. එතකොට ඉතින් හබක් ගාලා වෙච්ච අතර ගහගෙන යනවා. බුදුදෙනාට කියන භාවනා කරලා කායानुපස්සනාවේදී මේ කාය සංස්කාර කියලා කියන හේනියක් බව හරහාය ආයතියක් බව තේරුම් ගන්න. වචී සංස්කාර වලට කියලා වචී සංස්කාර කියලා කියන්නේ ගොඩනගන ලද්දයක් බව කියලා හරහාය. ඊට පස්සේ චිත්ත සංස්කාර වලට යන්න මේක සංස්කරණයක් මේක සකස් කිරීමක් මේක හරයදීම ඒක හරහා යන්න පුළුවන් කියලා දැනගත්ත දවසේ තේරි ඔක යට මට්ටමක් තියෙනවා කිසි දෙයකට නලවන්න හොල්ලන්න බෑ අනිත්‍යට ලක් වෙන්නේ නැති තත්ත්වයක් අන්න ඒක තමයි අපේ හැබෑ නිවාරය අපි මේ ඉන්නේ මගේ හේනේ මට දකින්න ඉඩාරින් හොඳයි බබාගේ මනාපේ ඕනේ හේනක් බලාගත්තා ඒක කිසි දෝෂයක් නැහැ හේනේ ඕනේ ලොකුවට හදා ගන්න පුළුවන් පොඩියට හදා ගන්න පුළුවන් තමන්ගේ මට්ටම් නම් මට්ටම් කියලා ඒක තමයි මේ වගේ තැනකට ආවට පස්සේ ඇමරිකාව කැනඩා වගේ ලස්සනට වෙන මොන වගේ හීනකද මේ මිනිස්සු ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ හදන්න හදන ආර්ථික සැලසුම. ඒගොල්ලෝ හදන්න හදන දේශපාලන සැලසුම. ඒගොල්ලෝ හදන්න හදන සමාජික සැලසුම් දිහා බලනකොට පැහැදිලිව පේනවා මේ දියන්නාසි මාපු ලෝකේ සුන්දරයි කියන උත්සාහ. ඒක නිසා මෙහි කවදාකවත් පිස්සෙක් කියලා කියන්නේ නැහැ. පිස්ස කියලා පිස්සන් කුටි දාන මොකද දෙයන්නාන්සේගේ සුන්දරමය විතර පිස්සෙකුට ඉඳ නැහැ. ලෙඩෙකුට ඉන්න දෙන්න ඉස්තෙල්ලාට ගිල දානවා. මොකද දෙයනාසික මැනිතුරු ඉඳ බෑ. ඒ නිසා සුද්ධෝදන රජු හිතාතු කුමාරට කිව්වේ මොකද? ලෙඩෙක් මහල්ලෙක් මල කඩක් පෙන්වන්න නැතුව යෝරජ තන්තුත්‍රණකම් වෙලිච්ච මොකද දැක්කොත් ගිහි අතාරිනවා. යෝරජ තන්තුර හම්බුනා කියලා කියන්නේ එක්සිකියුටිව් පවර්ස් හම්බුනා බැස්සා. මොකද දැක්කේ පළවෙනි ලෙඩාව දැක්කා. දකුණම මේ කවුද කියලා. චන්න මෝඩකමට හරි කිව්වා ඔබතුමාටත් ওই ටික වෙයි. සිද්ධාස්සේ බැලුවා මේ රම්‍යසු රම්‍යසු බ මේ නාටිකාංගනා තිබ්බට මෙතනින් නම් කෙලවර වෙන්නේ මොකද්ද මේ නාටක? මහල්ලෙක් දැක්ක මලකඳක් දැක්ක පැවිද්දෙක් දැක්ක දැක්කට පස්සේ අර සුලෝකේ කඩාගෙන ගත්ත පින්කම් පින් ඇතිවෙනවා. අපි කොච්චර හතර කරන මේ දැක්කද වල තාම මහාන වෙලාද? කඩාවත් නැහැ. අපි හිතන මේ මිනිස්යාගේ පරණ කර්මයකට හේතු වෙලා කියන්නේ අපිට නෑ. ඒ මිනිස්සයා ওই නායකට කියලා තියෙන්නේ අම්මලා දරුවා අලගන්න තියෙන අපට එහෙම වෙන්නේ නැහැ. මම වයසට යන්නේත් නැහැ. මලකඳක් දැක්කත් කියනවා ඒක වැරදි ක්‍රමයකට කරපු නිසා හරියට අඬට කෙනෙකුට දුන්නා නම් එයා අපිට පෙන්වන්න නැතුව අල්ලන්න ඕනේ නෝ. මෙන්න මේ වගේ ලෝකයක් මේකේ. ඉතින් මේකෙන් බල අපි පොඩි උන් හැදුනොත් උන් හැදෙන සිද්ධාතුන් වගේ යෝරදිකම දෙන්නේ ඉස්සල ලෝකයක්. මේ හිරෝ ප්‍රොෆෙසර් කෙනෙක් ශ්‍රී ලංකාවට ගියා ඉංග්‍රීසි එකට ඇවිල්ලා ටික කාලයක් ඉඳලා ඒගොල්ලෝ බබාට වයස පහක් ඇත්තට මෙයා මෙන්ටල් ස්ටෑටස් බබෙක් කොල්ලි. ඊට මෙහෙදි චිකන් කාලා කාලා කාලා සිංගප්පූර් ගියාට පස්සේ කුලික් පින්නේගොල්ලෝ මේ තමයි චිකන් කියන්නේ. අල්ලමඩ පිස්සු වෙනවා. මෙයා මෙතෙක් දැක්කේ චිකන් කියන එක ෆ්‍රිජ් එකෙන් ගන්න මස්තු කියලා. අතන දැක්ක කොකුල අහුලගෙන කන කුකුලෙක් තමයි මෙතෙක් මං කාලා තියෙන්නේ කියලා. ඉක්දා ඉඳලා ගලප ගන්න බැරුව ගියා. මේ මේකද මේ චිකන් කියන්නේ කියලා. අයි මේ ඉන්නකොට කැන්ඩි ස්විප් බාන්න. ඉහි කියලා ගොල්ලෝ මේ තමයි කැන්ඩි කියන්නේ. නూరుට කියන්නේ. ඉවරයි. කොහොමදක බලව ගන්න බැන්නවලු මේ කැන්ඩි කියලා. ආයි කොහේ හරි දැන් මේ ෆෝන් ගහන්නේ මේ හෝන් ගන්න කොච්චර ඉතින්නේ ඒ හෝන් එක ගහපුවම ඌ ඉස්සරහ යන ට්‍රේන් එක බලන්නේ ඒ හැම වාහනේම හොන් ගන්නවද? ඌ හොන් එක ගිහලා තිබුණේ ට්‍රේන් එක කියලා. ඉතින් මේ ගැළපිල්ල වටා ගන්න බැරුව completely make mental breakdown. ඉතින්සා ඒ හිනේ යාට දකින්න ඉඩ හරිනවයි කියන එක ඇත්තට බැලු බැලමට පේන්නේ පොඩි එකාගේ මනාප කියලා ඉඩ හරින්න පුළුවන්. නමුත් කවදද ඇරෙන්නේ මරණයදී නම් අපිට හිතා ගන්න මරණයදී තියෙන තීන්දුව මොනවයි එකක් වෙයිද කියලා. අපි ලෑස්ති වෙලා නැතුව ගියොත් අපි මේ ලකින්නේ මවවනද හීනයක් කියලා දන්නේ නැත්නම් මායාවක් බව දන්නේ නැත්නම් ශූන්‍යයක් බව දන්නේ නැත්නම් අපිට මොකද වෙන්නේ කියලා. ඉතින් බුදුරජාණන් කියන්නේ හොඳටම තරුණ වයසේදී කලු කෙස්තියේදී තරුණ වයසේදී මේක පෙන්වලා දෙන්නේ කියලා. ඉතින් අර නිහිනිස්ටික් කට්ටිය කියනවා මේ සුන්දර වයසේදී මේ අනිච්ච දුක්ඛම් ගන්න එපා ඔළුවට. ඒගොල්ලන්ට මේ හීනේ දකින්න ඉඩ දෙන්නේ. මන්ද ලංකාවේදී කෙල්ලන්ට දකින්න දෙන්නේ නැහැ. අම්මල ගත්තම ෆුල් කන්ට්‍රෝල් එකේ තියෙන්නේ කොල්ලෝ නම් ඕඩි දැක්කවල කමන්නේ දීග දෙනකම් කිල්ලෝ ඌව දැනගත්තොත් කරන්නේ ඒ විදුරු සාප්පුක විදුරන් කියන බඩු වගේ මුකල බිදුනා පස්සේ ඕඩි දැක් කරගන්නilla දැන් මේක නම් අපි ගරකින් හීනේ අපි මානව අයිතිවාසිකම් කියලා මොනවද සටන් කරන්නේ මට මේ සත්‍ය නැති නිදෙන්නේ මේ අනිත්‍යතාවය දකින්න මට ඉඩ දෙන්න මගේ දුක්ඛතාවය දකින්න ඉඩ දෙන්න මගේ අනාත්මතාවය ඉඩ දෙන්න කියලා නම් ඒ දෙමව්පියෝ කියන්නේ පුළුවන් හිතක් කරකට ඒ දෙමව්පියන්ගේ මතිමතාන්තර හැටියට ඉතින් ඉතින් ගීතිය අතහැර යාම නැත්තම් මේ අතහැරීම පොඩි ඔප්ෂන් එකක් තියෙනවා නැත්නම් අපි ඒ නාටක වීම තමයි දුවන්නේ ඒ රට්ටකේමයි දුවන්නේ ජීවිතයක් එක්ක මේ ප්‍රධාන බරපතල ප්‍රශ්නයක් කලකවරක් මේකදී මේ අර මේ මට කියන්න තියෙන මේ මේ හැබෑවෙන හීන පේනවා. හැබැයි ඒකෙදි මම තව එකක් කියන්නම්. දවසකට හීන කෝටි ගණක් පේනවා. මතක හිටින්නේ හැබෑවෙන ටික විතරයි. ඒ මොකද අපි ඒකට කැමති. ඒක නිසා ඇටෝමේෂක් වගේ තමයි හීනේ. අපි කොයි එකට අහුලගෙන කන්නේ කියන එක රස දැනෙනවා. ඒ අහුලන්නේ කල්ලාතු හදපු ප්‍රොජෙක්ෂන්ස් අනුව තමයි අපේ රුචිමනාපය අනුව තමයි අපි දකින හීනේ මතක හීනේ හීනේ කියලා කියන්නේ අපිට මොකද්ද සම්බන්ධතාවයක් තියෙන එක විතරයි මතක් වෙන්නේ අනිත් ඒවා මෙමරි එකට එන්නේ නැහැ. ඒ වගේම කවුරක්වත් පරිශන කරන්න කරන්න බෑ. මෙමරි එකට එන්නේ ඇඩ්වර්ටින් අපි අර තියෙන මානසික කාර්ය නිසා. ඒ හීනේ කොයි එකද පික් කරන්න කියන්නේ අපේ රුචි අරුචිකම් අනුව ඒක ඔටෝමැටික් මෙකැනිසම් එකක් තියෙනවා. පික් කරගත්ත ටික අදාළ භාගයක් තියෙනවා. මොකද පික් කරන්නේම අපිට සම්බන්ධ නිසා තමයි. මේ අපිට මේ හිතවිලිත් එහෙමයි. මේ ඇහුණත් අපි බාරගන්නේ අපිට රුචියක් හෝ අරුචියක් තියෙන දේ විතර අනිත්ව දැනෙන්නේ. වේදනාව වලින් අපි සැප දුක විතරයි බාරගන්නේ අදුක්කම සුඛේ කවදාකවත් බාරගන්නේ. මොකද අපේ මෙමරි එකට යන්නේ නැහැ. හරි වැරදි දෙක අපි හොඳටම බාර ගන්නවා හරිත් නැති වැරදිත් නැති දේවල් කමකට නැති දේවල් කියලා විසිකු බුදුහාමුදුරුවෝ මැදින් ප්‍රතිපදා දැක්කේ සැපෙත් නෙවෙයි දුකෙත් නෙවෙයි අදුක්කම සුඛේ බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව දැක්කේ හරියටත් නෙවෙයි වැරදියටත් නෙවෙයි දෙකම ඇද. මේක අපි පුරුදු කරලා නැහැ. අපේ ඉඳුරන් කවදාකවත් පුරුදු කරලා නැහැ මැද ඉන්න. හැම වෙලාවෙම එක්ස්ට්‍රීම් එකේ උදාහරණයකට කියනවා නම් අපි සීසෝ එකක් වදිනකොට හරියට නැති මැද ඉන්න ගන්න. ඒක ගෝ එකක් නැහැ. දෙපැත්තෙන් ඉහළ පාරේ. පල්ලි ගෙවන එකේ something හම්බ වෙන්න දෙපැත්තේ තමයි යපාරේ. මේක තමයි ඩ්‍රැමැටික් කියන්නේ. මේක තමයි ඉවෙන්ට්ෆුල් කියලා කියන්නේ. මේකට තමයි අපි ආසාව තියෙන්නේ. අන්තිමට කවදාකවත් සත්‍ය නෑ. අපි විශාල විහාරන්ටයකට අහුවෙලා එහෙම නැත්නම් ලොකු ෆික්ෂන් එකකට අහුවෙලා ගත කරනවා. මැදත් ඒ දෝලන වේගයේ ඉන්න මධ්‍යස්ථයේ තියෙන දෝලන වේගය තමයි නම් කම්පන චංචලාවේ. අපිට පේන්නේ කාරි බෝරින් වාගේ. අපිට පේන්නේ කාරි මොනොටොනසයි සල්ලි දීලා මැද ඉඳගෙන ඉඳලා මොකක්ද වෙන්නේ? කවදාකවත් අපි මැදට එන්නේ නැහැ. මුද්දුට යන කියන කල්යන කොට යනකොට මොළේ ඇති මිනිස්සුන්ට මතක් කරලා දෙනවා හරි කොනක් හරියට බලන්න නිකමට බලන්න ඒ විදිහට පොඩ්ඩක් මැදට ඇවිල්ලා පොඩ්ඩක් මැදට ඇවිල්ලා පොඩ්ඩක් මැදට ඇවිල්ලා එන්නේ එන්නේ එන්නේ කම්පන චංචලයි බැහැරෙන්ට ආදී ෆ්‍රික්ෂන් එක ආදී ලීඩ් ෆ්‍රික්ෂන් පාට් එක හම් වෙනවා පවර් ට්‍රාන්ස්මිෂන් එක එතන තියෙනවා කවදාකවත් පුද්ගලික වශයෙන් හිතලා කොනේ ඉන්නකම මැදට එන්නෙම නැතුළු එන්නේ පනිෂ්මන්ට් එකට ඒක පනිෂ්මන්ට් එකක් අපේ. මධ්‍යම ප්‍රතිපදාව කොච්චර දෝ අපේ නාසයට තියෙනවා. කවදාවත් තොරන්නේ. අපි තෝරන්නේ අර ඩ්‍රැමැටික් එක තමයි. උග්‍ර සැප උග්‍ර දුක. උග්‍ර හරිදී උග්‍ර වැරදී බොහොම ස්ට්‍රයිකින් බොහොම හොඳ රීත් වැඩිනවා. මොකද සත්‍ය දෙන්නේ මන්දර. ඒ නිසා අපි ගිලිහෙන දේ අපිට අහුවෙන්නේ නැතුව ගිලිහෙන දේ තුළ තමයි බොහෝ විට මධ්‍ය ප්‍රතිපදාව හිටලා තියෙන්නේ. ඒකට බුදු කෙනෙක්ම ඇවිල්ලා මතක් කරලා දෙන්න මම කිව්වට ශ්‍රද්ධාවෙන් මෙන්න මේ අතහැරෙන දේවල් ටික පොඩ්ඩක් සතුටුමත් වෙන්න. අදුක්කම් සුඛ වේදනාව ගැන, පරිවර්ති නැති තැන ගැන, සාධාරණ සාධාරණ මනින්න බැරි තැන. ඉතින් කියන පාරක් මගේ වචනෙන් කියනවනම් මධ්‍යම ප්‍රතිපදාව හොයන්න යන කෙනාට ජයග්‍රහණය ලැබෙන්නේ නිකන්ගේ. ඒක ඕකෝරේ. අන්ත දිගේ ජයග්‍රහණ කරන්න කියොත් අනිවාර්යයෙන්ම රයිවල්ස් එකක් තියෙනවා. අන්ත දිගේ ජයග්‍රහණ තමයි අපි ඔය පුරුදු කරන්න ගන්න. බුදුජානකයන් දෙන්නේ මැදමාවත නිතරම දැක්කේ. ලෝකේ හොරකම් කරන්න රණ්ඩු කරාට දානයක් දෙන්න රණ්ඩුවක් තියනවා කියලා. ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. සත්‍යක් මරන්න ස්පෝර්ට්මන්ෂිප් එකේ ටාගට් කරලා වෙඩි තියන්න ඕනේ. සාකාට අබේ දාන දෙන්න ෆයිට් එකක් තියෙනවා. නිකන් බෙල්ලේ. මේ වොක්කෝල අපිට නිකන් කිසි කිසි නෑ ගතියක්. ඒ නිසා අපිට ඕනේ මොකක් හරි ෆයිට් එකක් තමයි. ඉතින් අඳුන අපිත් ෆයිට් එකට යටනවා. ජීවිතේ ගෙවෙන ෆයිට් එකේ. මැදට එන එක තමයි අපි මේ යෝග ජීවිතේ නැත්නම් සංස්කාර ගෙවදල් කියලා කියන්නේ. ඒක ඉතින් අර අන්ත දෙකේ කියන තද බල ආදීනව විඳලා තමයි කෙනෙක් මේ බුදු කෙනෙක් කියන්නේ මේ අපේ ජීවිතයේ සුන්දරත්වය නැති කරන්නවක්වත් ඩ්‍රැමැටික් නැති කරන්නත් නෙවෙයි මේකෙදි කියොත් කිලෝරක් නැති නිව්වටම පයින් පයින් ඉඳලා වෙන්නේ කියලා වැරදිලා වගේ තමයි අපි වඩමාවක් කියන්නේ. ඒක බුදු කෙනෙක්ගේ ආදර්ශයක් ගාක් ඕන වෙනවා. එහෙම නැත්නම් කල්යාණ මිත්‍රිකේ ආදර්ශය අවශ්‍යයි. පින්වත් ස්වාමීන් වහන්සේ ඊයේ දින සාකච්ඡාවේදී ඔබ වහන්සේ විසින් දර්ශනයෙන් පහ කළ හැකි දර්ශනා පහක් අත්වා ආශ්‍රව ගැන සඳහන් කළා. සබ්බාසෝ සූත්‍රයේ දර්ශනෙන් පහකල යුතු සහ භාවනාවෙන් පහකල යුතු ආශ්‍රය වෙන වෙනම දක්වා තිබෙනවා. මෙතනදී දර්ශනයන්නේ දක්වා ඇති චතු සත්‍ය දැකීමද දස්සනේන සම්පන්නයන්නේ නදාස් කරන්නේ මෙයමද දර්ශනා පහතබ්බා යන්නේදී යෝන්සුමනිකාරය හැර භාවනා උපකාරී වෙන හැටි විස්තර කර දෙන්න. අපි ගැඹුරින් අත්‍යත් මේක වාක් සංකීර්ණ ප්‍රශ්නයක්. නමුත් මම ඊදා මේ සාකච්ඡාවේදී මම නිදර්ශනයක් කිව්වා. විජගන්තමේ හෝ ප්‍රේගාගන්තමේ හෝ සුද්ධගන්තමේ හෝ අපි යන කාර්යිකුණ වචන වදන්න වෙන වචන ඇත්තේ. ඒ ගානක් හදනකොට ගාන හොඳට කියවන උත්තරේට. ආයි වෙන මොකක්වත් ඕනේ ගාන තේරෙනවා නම් උත්තරේ තේරෙනවා. ඉතහා ගාන හොඳට කියවන්න ඉවසිල්ල තියෙනවා නම් ඒ මනකට උත්තරේ තියෙනවා. ඊට පස්සේ අපි එක එක සමීකරණ යොදලා පියවර මාර්ගයෙන් ගාන සුළු කරලා පෙන්නනවා. බලන කෙනාට තේරුම් ගන්න. ගාන කියනකොටම තේරුම් නැත්නම් සමීකරණ තුනක ප්‍රමේය තුනට ගාන හදන්න බෑ. ඒ ගාන දැකීමෙන්මයි ගානේ උත්තරේ හම්බෙන්නේ. ඒක තමයි දර්ශනා පහතක් කියලා කියන්නේ. එහෙම නැත්නම් සර්පේගේ කකුල තියන්න හදනකොට කකුල තියන්න පොඩ්ඩකට ඉස්සලා බේරුනොත් දැක්කොත් බේරලා. කකුල තිබ්බට පස්සේ සර්පයා කනවා ඒකේ අහය අහන්න දෙයක් නැහැ. දැකීමෙන්ම නිදහස්. මේ මේකේ සම්පූර්ණ වයරින් කරලා තියෙන්නේ. මේක 110 නේ ලංකාවේ 230. එක තැනකරි එක්ස්පෝස් වෙලා තියෙනවා නම් අපි අත ගන්න යනකොට එතන අත වැදුනොත් ආය කරන්ට් එකේ නෑ මේ ගෑණියේ දත තිබ්බ පිළිමේ දත තිබ්බ කියලා වදිනවා. පින්වන්තෙද්ද සීලවන්තෙද්ද මොකක්වත් නෑ. නමුත් පින්වන්තකම දක්ෂකම තියෙන අත තියන්න චිත්තක්ෂණ දිසල දැක්කනම් දැකීමෙන්ම නිදහස්. දැන් මේ කතා නොකර තිබුණට වයරක සීතල වෙලා අත තිබ්බොත් වගේ. ඒ නිසා මේ දැකීම තමයි මේකට අපේ ලොකු සාහිත්‍ය කියන්නේ ලෑස්ති වෙලා යන්න කියලා. බේක්පවල් සාමිතුමා කිව්වේ සූදානම් ශරීරේ be prepared. මේක තියෙනවනම් බෙල්ලා. prepare නැතුව ඉල්ලුවලයි මේ වයර් එක මේ expose කිරි electrician ගෙන්නන්න ඕනේ යාමරන්න ඕනේ කිව්වට ඒව වෙනකොට වැඩි වෙලා ඉවරයි. ආදාහනය සමානලට නොමිලම සිද්ධ වෙනවා. high tension එක. පස්සේ නඩුයයි ඉතුරු ඉන්න කට්ටිය නමුත් මෙයාගේ වැඩේ ඉස්සෙලා. ඉතින් ඉව වැඩන්නේ අපිට තියෙන්න ඕනේ මේක එක්ස්පෝස් වෙන්න පුළුවන් අත තිබ්බොත් ඉවරයි කියලා. ඒ දැකීම තමයි අපේ නිදහස තියෙන්නේ. ඉතින් දර්ශන පහතබ්බා කියන එක ඉලෙක්ට්‍රික් වැඩක්. ඒක නිකන් මැතමැටිකල් වැඩක්, ඉලෙක්ට්‍රික් වැඩක්. ඒකට දැන් කියන්නේ බ්ලින්ක් කියන වචනේ පාවිච්චි කරා. පාරට අපිට ඉන්නකොට ප්‍රශ්න කීප වෙලා ඉන්නකොට පාර උත්තරයක් එනවා. ඒක නිකන් ඕල සඩන් නෙමෙයි. බ්ලින්කයක් වෙනවා. ආස්පස් උත්තරය හම්බෙනවා අපි දාන්න ගණන් ක්‍රමයකින්වත් මොනම ගණනකින්වත් හම්බෙන්නේ. ඒ බ්ලින්ක් එකකින් රිලැක්ස් මයින්ඩ් එකට. බ්ලින්ක් එකේ උත්තරේදී ලෝකෙ මෙතේ හොයාගත්ත සෑම වැදගත් නව නිෂ්පාදනයක්ම බ්ලින්ක් එකක්. අයිසෙක් නිව්ටන් කියන්නේ ෆිසික්ස් දන්නේ මිනිහෙක් නෙවෙයි. මිනිහගොල්ලෝ අපල විද්‍යාව කරනකොට ඒක හම්බෙන් හිතන මේ ඇපල් ගෙඩිය පොළොවට අදින ගතිය තියෙන්න ඇද්ද කියන කීරේ නෑ නොයසු නොවිකුද ඔය බෙන්චින් වල හොයාගත්ත මිනිහා බුදියාගෙන ඉන්නකොට සර්පේ කැවිජල් විතරක පාඩ සර්පයල වලිග ගිලගත්ත දැක්ක ඒක තමයි බෙන්චින් වල ෆෝමියුලා කියලා හිතාගත්තේ ඉති ඔක්කොම බ්ලින්ක් මේක අපේ භාවනාවට සම්බන්ධ කරන්නේ මේමයි පැත්තකින් යන්නේ. අපි සත්‍ය පුරුදු කරනවා කියන්නේ. අපි සත්‍ය පුරුදු කරන යනකොට අපි ආය ආකාරයෙන් අහනවා කොතනදී සත්‍ය පුරුදු කරන්න ලේසි මොන ඉරියව්වේද මොන අරමුණේද මොන තැනද මොන වෙලාවේද කියලා අඳුනගන්න නිසා අපේකට සුදුසුම ප්‍රසස්ත තත්ත්ව දීලා කියනවා නිස්සද්ද තරකට යන්න ඇති වහගන්න කය පැම්පත් කරන්න හුස්ම හිත කියලා සත්‍ය අල්ලගන්න ආයෙත් පුරුදු කරාට පස්සේ කියනවා දැන් ටිකක් සක්මන් කරන ගමන් ටිකක් හැලහැප්පිලිමෙන්ද සත්‍ය පුරුදු කරන්න ඊට පස්සේ කියනවා වලඳ හොදන ගමන් අද්දෙක හොදන ගමන් දත් අදින ගමන් එදිනෙදා සතිය පිටවට කියන. උන් කියාට පස්සේ අපිට තේරෙනවා මේක නිකන් පැතෙනවා. එදිටරකට රටෝයි. ඒක පරියන්කිටම යන්න ඕනේ නෑ භාවනා මධ්‍යස්ථානෙ යන්න ඕනේ ගන්න පුළුවන් කියලා. අන්න උන් ඉන්නකොට තනක් එනවා. මේක දිනු වෙනකොට එයාටම කල්පනා වෙනවා හුඟක් වෙලාවට මම සතිය නෙවෙයි ඉන්නේ කියලා. මේක එනකොටම හරිය කනගාටුවක් ඇති වෙනවා අනේ මම මෙච්චර මහන්සි වෙනකොට කොච්චර කෙරුවක්වත් මම ඉන්නේ සතිය නෙවෙයි නේ කියලා. නමුත් මේ මනසට කල්පනා වෙන්නේ නැහැ. මේ අසතියෙන් ඉන්න බව තේරෙන්නේ සතියකට නෙමෙයි. නැත්නම් කොහොමද සත්‍යමත් වෙන්නේ? නැත්නම් කොහොමද ගන්නේ අසතිය කියන්නේ? දැන් සතිය කියන්නේ අඳුල දෙන්නේ ඉස්සෙල්ලා අපි අසතියෙන් හිටියත් මොකක්ක ප්‍රශ්නයක් නැහැ. දැන් සතිය තියෙන නිසා සතිය කියනවා මේ වෙලාවේ මම අසතියෙන් හිටියේ කියලා. එතකොට ඒ දැනගන්න එක සතිය අතිවිශිෂ්ට කුච්චයක්. ඒක පිටිකක්. ඒක විචිකම මොකද වෙන්නේ සතිය පිටින්. මම දැන් කඩේ යනවා. යනකොට මම දන්නවා කල්පනාව කියන්නේ ඔබ ආඩ මට කල්පනා කරනවා ඔබට මොකද්ද මේ කරලා දෙන්නේ ඔබ දැන් කල්පනා කරන එක කරන්නේ ඔබට අනේකනේ කරන්න තියෙන කියපු ගමම ඒ සතිය එනකොටම අපි පියවරට හිටිනවා. මෙන්න මේ විදිහට අසතියක ඉඳලා සතියට පැමිණෙන අප්‍රමාදේ කියනවා කාරාපක අප්‍රමාදේ කියලා අපි අටවචාරිනවා. කාරාපක අප්‍රමාදේ ආවදන් සික් සෙන්ස් එකකින් අපිට කියනවා something wrong somewhere කියලා. ඊට පස්සේ ඊගාසිට කියන්නේ අපි සතුටුමත් වෙනවා. ඒකට කියනවා කාරක අප්‍රමාදේ කියලා. ඒ නිසා අප්‍රමා අප්‍රමාදේව අප්‍රමාදයට යනකොට තනි පියවරකින් නෙවෙයි අපි යන්නේ. පියවර දෙකකින්. එක අසතියෙන් ඉන්න බව ඩයග්නොස් කරනවා. දෙක සතිය පිටුයි. මෙන්න මේ දෙකට කරලා බැලුවොත් අපිට පේනවා මේ අසතියෙන් ඉන්න බව දැනගැනීම මමත් නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි අර වැරදි වැරදි ගිය එක නිසා මොකද්ද ඒක ඇතුලේ අපේ ඉන්බිල් සිස්ටම් එකක් ඇවිල්ලා තියෙනවා. අසතිමත් බව කියනවා. මේ අසතිමත් බව දැනගත්ත ගමන් සත් පිටුයි. නිසා පළවෙනියෙන් සිද්ධ වෙන්නේ රෝග නිర్ణය. ඔබ සතියෙන් එන්න උත්සාහ කරන්න වුණාට ඔබ දැන් ඉන්නේ අසතියෙන් කියලා හඳුනගන්න. හැබැයි කම්පාරේට කරපයි. පශ්චාත්තාප වුණොත් ඊගා සත්‍යමත් වෙන මොහොත අංශ භාග වෙනවා. කොර වෙනවා. කම්පා නොවි හිටියොත් ඊගා මොහොත සත්‍යමත් වෙනවා. ඒ නිසා බුද්ධ දේශනාවේ කියනවා ඒකේ ඉන්නේ දාන පාළියේ ඉතිඋත්තක පාළිය. ඉතිඋත්තක පාළිය වෙන මෙහෙම දේශනාවක් තියෙනවා. ද්වේමේ වික්‍රවේ තථාගතස්ස බෙක්කවේ ද්වේ පරියා දේශනා ද්වේ ද්වේ තථාගතස්ස බෙක්කවේ දේශනා පරියායේන දිදා භවන්ති කියලා. මහණෙනි සර්වඥාන්සේගේ දේශනාව විවිධාකාර වශයෙන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අච්ඡං අච්ඡේතෝ බස්සත අයන් පටම ධම්ම දේශනා අච්ඡං අච්ඡේතෝ දිස්වා තත් නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අයම් ဒုတိ ය ධම්මදේශනා. සිංහලට දැම්මොත් මහණි තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම දෙතැවරයි. එක තමයි වැරද්ද වැරද්ද වශයෙන් දක්වුව. දෙක වැරද්ද වැරද්ද වශයෙන් දැක ඒයින් ගැලවීමට කටයුතු කරනවා. අපි මේ දෙක පටලවගෙන තියෙනවා. අපි වැරද්ද දකින්න ඉස්සෙල්ලා නිදාන්තයකට උත්තර හොයනවා. වැදගත්ම දේ තමයි රෝග නිర్ణය. රෝගී සුව කිරීමේ පළවෙනිම දේ තමයි ඩයග්නොසිස්. ඒක හරිනම් උත්තර දෙන එක ෆාමසිස්ට්ට කරන්නේ. කොලේ කියලා දෙනවා මේ සෙන්ටර් දෙනවා මේ බේත හරියට. නමුත් ස්පෙෂලිස්ට් අපි ගෙවන්නේ මොකටද? රෝග නිర్ణය. ඒ නිසා අපේ රෝග නිర్ణය සිදු වෙන්නේ නිරීක්ෂණය. ඒක තමයි මේ දර්ශනා පහතබ්බා කියලා කියන්නේ වැරද්ද වැරද්ද වශයෙන් දැක්කට කලබල වෙන්න එපා. කුලප්පු වෙන්න එපා. මම කියාගන්න එපා. ඒක මගේ වැරද්දක් කියලා ගන්න බෑ මේ අපි ගත්ත පුහුණුවක උත්කෘෂ්ඨ ඵලයක් කියලා හිතාගන්න. මගේ වැරද්ද මට පේන්නේ නිවැරදි භාවයේ පිළිබඳ හොඳ පදනමක් තියෙනවා. අන්න එක තේරුම් ගත්ත දවසේ නිවන් දැක්කම නෙහිතේ. තමයි තේරෙයි දැන් මෙකැනිසම් එකක් වැඩ කරනවා. වැරද්ද වෙලා වැරද්ද කියලා පෙන්නලා දෙනවා. ඒකට කනගාටු වෙන්න ගත්තොත් ඉතින් හරිම අපහසුතාවක්. දැන් සාරිපුත්තු සාන්නාගේ මේ කියලා තියෙනවා ප්‍රමාදේන කම්පතිති සති බලං කියලා. තමන්ගේ ප්‍රමාදය වැරද්දක් දැකලා කම්ප වෙන්නේ නැත්නම් ඒක තමයි සත්‍ය උත්කෘෂ්ඨම බව. අපි දෙන්නේ වැරද්ද දැක්කට පස්සේ කනගාටු වෙනවා අයියෝ මම වගේ කෙනෙකුට තරන්න නැති වැරද්දක් වුණා. අසත්‍යමත් වුණා. ආනවණි ඉන්නේ ගියහම මට හිතවිලි ආවා. ආනවණි මට අද්දහනවා. ඒක දැනගත්තේ භාවනා කරමින්යි. නිසා භාවනා උත්කෘෂ්ඨ ප්‍රතිපලයක් තමයි මේක දුවන්නේ වේතු පිළිවෙච්ච මොනසකින් කපදාද? මං කිව්වන්නේ කල්ලා නැහැ. ඒකට කලබල වීම තමයි ගුරුවරයා කරන දේ කලබල වෙන්න එපා. මේ තමයි යථාර්ථය. මේ තමයි අනාත්ම ස්වභාවය. මේ තමයි වෙනස් වෙන බව. ඒක දුකක් කරගන්න එපා මගේ කරගන්න එපා. ඒක දසනවහතබ්බ කියන්නේ බොහෝම ඇතුළකට ගෙනියන පුංචි විවරයක්. නමුත් බොහෝම ඇතුළට යනවා. ඒ නිසා විපස්සනා කියන වචනේ තියෙන්නේ විශේෂ ක්‍රමයකට බලපං කියන. ප්‍රතිවිශේෂ දැක්මක් පස්සනා කියන්නේ කෙලින්ම දැකීමට කියන වචනය. විපස්සනා කියන්නේ අතිවිශේෂ දෙයක්. මොකද ඉන්සයිට් කියන ඉංග්‍රීසියට දාන්නේ මොකද ලෝකේ දැනුම සියරම අවුට්සයිඩ්. බාහිරවර්ති. විපස්සනා විතරයි මම දැන් මෙතන කියලා අතට ආවා. මේ ආ මුළු ලෝක දැනුම එක්ස්ට්‍රෝවර්ට්. විපස්සනා විතර කාර්යනා කරනවා ඉන්ට්‍රෝවර්ට් වෙන්නේ කියලා මම දැන් මෙතන. ඒ දර්ශනය අපිට ස්වභාවයෙන් එන්නේ ගුරුවරයෙක් කියන්න ඕනේ බුදුහාමුදුරුවෝ කියන්න ඕනේ උත්සාහ කරන්න කරනකොට බැරි දෙයක් නෙවෙයි. මේක නමුත් තිරසෙනෙකුට කවදාකවත් බෑ. යක්ෂයෙකුට බෑ. ප්‍රේතයෙකුට බෑ. මනුෂ්‍යයාට විතරමයි කරන්න පුළුවන්. ඒකයි බුදුජානකයන් කියන්නේ මේ මනුෂ්‍යාත්ම භාවය ප්‍රතිලාභේ ප්‍රම දුර්ලභයි. ඒත් ඒක ලැබිලා ඉන්සයිට් කරන්නේ නැත්තම් සෝරි තමයි. කියන්නේ දෙන සෝරි තමයි. ඒ නිසා කලාවතුන් කෙනෙක් තමයි ඒක දැනගෙන මේ මනුෂ්‍යකමේ තියෙන අමාරුකම හැබැයි උත්කෘෂ්ඨ දෙය තමයි පෙර නොදැක්ක නොවිරු ආකාරයක දර්ශනය හැටට හරවන. මේක පිටුතමයි බලන්න. ඒකමයි එක්ස්ට්‍රෝවර්ට් කියලා කියන්නේ. ඉතින් ඇතුළ දකපු දවසේ තේරෙනවා දැක්කට හොඳක් නම් දකින්න බෑ ඒක මතක තියාගන්න. ඇතුලේ බැලුවොත් කවදාවත් හොඳක් නෑ මේක ඇතුලේ තියෙන්නේ කක්කම. කෙලස්මයි. ඉතින් උංගදෙනෙක් හිතනවා අනුන්ගේ හොඳක් බල බල ඉන්නේ කොහොඳයි තමන්ගේ සුණ බලන දකින්න ටෙලිවිෂන් එක දාලා බලනවා බ්ලැක් ඇන්ඩ් වයිට් නෑ බ්ලැක් කලර් එකේ. පත්‍රේ බලනවා. නවන්සල බලනවා. වටපිට බලනවා මොකද මේක බලන්නේ ඒ තරම්ම ලැජ්ජයි. අර නිල්ල මේ දාලා පෝස්ටර් එකක් කාටුන් එකක් ඔබ භාවනා කරනකොට කමන්නේ කවදා හරි මේ යථා ස්වරූපේ දැක්කොත් භූතේ දැක්ක කියලා බයලා දුවයි කියලා කියනවා. ඒක ඇතුලේ දැක්කොත් නම් ඉරසන්නේ ඒකයි අපි මේ බාහිර දේවල් ලස්සනට හදාගෙන ඉන්නේ නිතරම බල බල ඉන්නකොට මේකේ ගඳ ගන්නෑ. එළියට නියම ඉතින් මේකද අපි නටන නාටකම. ඇතුළත ලෝකෙට පරදාතේ ඇතුළට මරදාතේ කියලා කියන කතාව මේක ඇතුළ බැලුව කවම දාකවත් කිසිම කෙනෙකුට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන හේතු නැහැ. ඒක මොකක්වත් නැහැ. මම කියලා කියන කෙනා මොකාද කියලා අහුවොත් මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් උත්තර දීලත් නැහැ උත්තර දෙන්නෙත් නැහැ මත්තර උත්තර දෙන්නේ නැහැ. නමුත් ජනාධිපති කවුද කිව්වොත් උගේ පට්ටම්බරත් එක තේරම කියාවි අන්න විඤ්ඤාණ. මාණ්ඩි කොන්සර් කියන්නේ කවුද කිව්වා? කපුව මෙච්චරයි උස මෙච්චරයි දුක මෙච්චරයි උඹ කවුද කියලා ඉන්නේ? කවදාවත් හිතලක් නෑ බලන්නෙත් නෑ. බැලුවට ගන්න දෙයක්වත් නෑ. පේනවනම් පේන්නේ ගැඹුරින් මොකද්ද මේකේ තියෙන අනිත්‍යත්වය. මේකේ තියෙන දුක්ඛත්වය. මේකේ තියෙන අනාත්මත්වය. ඉතින් ඒ නිසා ඊව කියන බුදුහාමුදුරන් අපි කියන්නේ මොකද්ද? මෙයා නිහිලිස්ටි. මේ නැස්චාර්තවාදී මෙච්චර ලස්සන සුන්දර ලෝකේ මේ කුණු කන්දලියක් අරගෙන දාන්නා. මොකද බුදුහාමුදුරු දන්නවා හරි හරි වැරදි ගමන් නෑ පුළුවන් නම් කාපම් බැටනම් කාපම් කියලා දෙන්නේ උත්තර තමයි. අපිව නලවන්න පින්නවන්න කතා කරන එක බුදුජානකගේ තෝරන කවන්නේ. දැක්ක ඇත්ත තමයි පෙන්වන්නේ. ඉන්න ඉස්සල්ලාම චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය ඉස්සරහින් කියලා තියෙනවා. ඇමරිකාවේදී ජීවිත පොතක් තියෙනවා සේන්ස් ඇන්ඩ් සයිකෝපැත්ස් කියලා. ඒකේ කියන ඕනම සයිකෝපැත් කෙනෙක්ට වෙන ඕනි ආගමකට යන්න බුලම් බුද්ධාගමට එන්න බෑ මොකද යනකොටම දුක පෙන්නන අනිත්‍යම විදිනවා ස්පාදීනවා අරක තියෙන මේක ඕනි ඇක්ස්ට්‍රැක්ෂන් එක තියෙනවා බුද්ධාගමේ කවදාරි ලස්සන මොනක් දැක්කොත් එන හරියක් එන්නේ සයිකෝපැත්ස කියලා මතක තියාගන්න කවදාත් නිවන් දකින්න ඕන කට්ටිය ඉන්නේ නිවන් දකින්න නම් ඉන්නේ දුක දැනගෙන දුක හරහා යන්න පුළුවන් කට්ටිය විතරයි මේ හොබි එකට හරි ෆැෂන් එකට හරි හීලින් වලට හරි උත්සාහ කරන් දෙන හැට පැටලෙන්නේ උතරයි. මේක එහෙම වනවන්න පුළුවන් දෙයක් මේකේ නෑ. පුළුවන් නම් කවම් බැන්නම් කවම්. තියෙන්නේ තුමයි අනිච්ච දුක්ඛ නරක. ඉතින් ආලවට්ටන්ට මම තමයි වටේ ඉන්න පුළුවන් ඕන තරම් හැම අගමෙම තියෙන බුද්ධ ආගමේ තියෙන මොකද ආධර්ම නෑ ඒක. ධර්ම කෙලින්ම කතා කරලා කියන මෙච්චරයි කියන්න තියෙන්නේ. විතරයි තියෙන්නේ. ඉතින් ඒකට කියනවා අපි ගැඹුරුයි කියලා. ගැඹුරු මොකක්වත් නිසා නෙවෙයි ඒක නොදකින් කියන නිසා. ඉන්න මොන මේක කරන්නේ? මේක දකින්න ඕන කිසි ප්‍රශ්නයක් මේක දකින්න ආස නැහැ. අපිට ඕන කරලා තියෙන්නේ මොනවා හරි ඇහැපිනවන, කන පිනවන දෙයක්. ඒ නිසා කායන වසනාව හරහා වේදනාන වසනාව ගියාට පස්සේ, චිත්තාන වසනාව ගියාට පස්සේ ලස්සන වෙනවා බුදුරජාණන්සේ මාගේ ශ්‍රීමුක දේශනාවක් තියෙනවා මහණෙනි දුක නම් ඇත්ත වශයෙන්ම දුකයි නමුත් දුක දුක වශයෙන් දකින්න විතර සුන්දර දෙයක් ලෝකේ නැහැ. එච්චර ලස්සන දෙයක් කවදාකවත් ලෝකේ නැහැ. මේකනේ අපි සංසාරේ පුරාම වසංග වසංග හිටි අපි දැන් මම පට ඇරලා මෙන්න අනිත්‍ය අනිත්‍ය නම් දුකයි ඔබ ඩිස්ක්ලේම් කරා. කොහොමද මේ මගේ ආත්මෙ නෙවෙයි. ඉබේට එතකොට එච්චර ගැඹුරක් නැහැ. අපි දැන් මේ කරන් හදන නිකන් ඩිඩක්ටිව්ලි රෂනලයිස් කරලා උන්න ගන්න හදාන්නේ. නමුත් ඒක දෘෂ්ටි කෝණය හදාගත්ත කෙනාට භාවනාවේ දුකක් ආවත් කකුල රිදුණත් සද්දයක් ඇහුණත් ඉතිවිලකාවට එයා කවදාවත් පොටස් කරන්නේ නැහැ. ක්ලේම් කරන්නේ නැහැ. මේ තමයි දුක්ඛ සත්‍ය කැපිපෙන්නේ. ඕකම කරලා මොන දුක්ඛ සත්‍ය කවුරුවා. භාවනා කරනකොට දුක්ඛ සත්‍ය එනකොට ඔක මගහැරලා කොයි දුක්ඛ සත්‍ය කවුරුවා. මේ දුක්ඛ සත්‍ය යෝජනයක් බව දන්නවනම් ඒකට අපි ඉමුනිටි එක වැඩුවා නම් එහෙම නැත්නම් ගැළනසයිට වැඩි දුක්ඛ සත්‍යයකට අපි පුරුදු වෙනවා සුදුසු කරලා එනේ දුක්ඛ සත්‍ය මගාරින්න කියොත් කදාකත් ඉදිරියට යනවා ඒක නිසා හරි සම්‍යක් දෘෂ්ටිය ගත්ත කෙනා දුකට කවදාකවත් පිටපස්සේ දරා ගන්න බැරි බව ඇත්ත. පුළුවන් ප්‍රමාණයෙන් දරාගෙන දරාගෙන යනකොට මේක පුදුම විදියට ත්‍රිෂෝල් වැලිය එක දැරීමේ ශක්තිය, ඉවසීමේ ශක්තිය, උපේක්ෂාව ඉන්නේ ඉන්නේ වැඩි. ඒකෙන් තමයි බණින්න පුළුවන් අපිට භාවනාව හරි කියන්න නැද්ද කියලා. සෝවාන් වුණාද, සකදා ගන්නවද සර්ටිෆිකේට් නෙමෙයි. යමක් වෙනකොට අපිට දැරීමේ ශක්තිය කොච්චර තියෙනවද? මේ කලබලයක්, දුකක්, කමලියක්, නෑදා විශ්ලේෂණයක්, වස්තු විශ්ලේෂණයක් වෙච්චාම තරහිතීමේ ශක්තිය තමයි බලන්නේ. මෙහෙන් ගියොත් පුළුවන්. මෙහෙන් අල්ලගෙන ගියොත් පුළුවන්. එහෙදි පටන් ගන්න බෑ. ඊළෝකේ ඒ තරම්ම මේ සූපපදිච්ච මිනිස්සු අතර ඉන්න වගේ තනක් තියෙනවා. සූප ගැදුනට පස්සේ ඌ මූට ඌ ඉතිරුණ හරියක් නැති වෙනවා. දැකගෙන සූප මිනිස්සු. අනේ ලංකාවේ ලක්ෂ ගණන් හම්බෙච්චි ගිසනුවරීම නැතිව. ඒ කවදාකවත් ඇලු කරන තිහල්ලි ප්‍රමාණයක් හම්බුනාට පස්සේ ඌ බිස්නස් කරන්නේ දැනගෙන කරන එක. අරකට දන්නේ. ඔය කැලයක් අයින් ඉලියලු මිනිස්සෙක් මේ බඩපොතු වියාගෙන කූඩ හදාගෙන. ඉතින් සුත්තේ යන ගමන් දැක්කලු මේ මත බඩපොලින් හදපු ගේක බඩපොතු විවිය ජීවත් වෙන ඉතින් මිනිහා රෙගුලන මිනිහා මේ නියමතම පොළවෙන් උපන් දෙයක් කරන හදාගෙන යනවා කියලා සන්තෝෂ රුපියල් 10 කට තුනක්. අර මනුස්සයා කවදාකවත් රුපියල් 1000ක් දැකලා ඊට පස්සේ මනුස්සයා ඒක කොට්ට උඩ කියලා පුදියන ඉන්න ගමන් හිතාගත්තලු දැන් මේක තියලා ගියොත් හොරකම් කරනවා. අරගෙන ගිහලා බට කලේ වැටුනොත් ආයෙ හොයන්න කියක් නැහැ. ඉතින් දැන් මේක විකුණන්න මාරු කරන්නේ කඩේ මුදලා ගන්න ගන්න උඹට සුප්පක් කියලා කියලා ඌ ණය ඉල්ලනවා. ඒක විකුණන්න මාරු කරන්නත් බැයි තේ මම කල්පනා කරලා හිටලු දවසේ ගියා. ඊයේ පාරණක බටලි පොතු ගියාගෙන ගිහලා දුන්නා. දෙවෙනි දවසේ යනකොට බඩ කපපුවා ඉවරයිලු කපලා නැති. තුන්වෙනි දවසේ යනකොට රුපියල් 10 කැටේ පිටින්ම තියෙන හැබැයි බඩ ගිනියි. මේක කියලා යන්න හිතෙන්නේ නැතිලු. මේක හොරකම් කරලා පස්සේ නෝට තේරෙනවාලු මේක මල දඩයක්. පස්සේ පයින්ම ගියලු සුද්ධ හොයාගෙන. පයින් ගිහලා හොයන්න අමාරු දැකලා පස්සේ සුද්ධ කිව්වා අනේ පින් සිද්ධ වේ මහත්තයෝ මේක ගන්න කියලා. ඒ කියලා ඊට පස්සේ කිව්වලු මේක අතට හම්බෙච්ච දවසේ ඉඳලා ඉස්සට කිසිම නිින්දක් නැහැ. බඩට කිසිම ආහාරයක් නැහැ. මගේ රස්සාව කරගන්නත් නැහැ. ඒ නිසා මට පුරුදු බඩපුතු රස්සාව හොඳයි. නිසා පරිස්සම් වෙන්න දීලෝ හිටියොත් කොහොමද බින්කම් කරලා බැලියවත් පයිසෙට්ටල හරි වැටුණා ගොඩ එහෙම නැහැ කියවන්න අර මේ දේවතා නිමිත්ත සූත්‍රයයි මේ මොකද්ද තව තියෙන හොඳ සූත්‍රයක් ඒකේ සර්වඥාන්ද ලස්සන්ගේ කියලා කියලා තියෙනවා මොකද්ද මේ ධම්ම රත ධම්ම රත උපමාව තියෙන වෙන සූත්‍රයක් තියෙන්නේ හරි ලස්සනට වෙන්නලා කියලා තියෙනවා දිවි ලෝකේ කොච්චර පිස්සු ලෝකයක්ද තියෙන්නේ කියලා නිකන් සබම් බුබ්ලක් වගේ දෙයක් කිසිම හරපද්ධතියක් නැහැ. කොහොම හරි ඇමරිකාවට ආවම හරි ඉතින් ඕක වෙන මොනවක් කියන්න දෙයක් නැහැ. ඕක තමයි දිවි ලෝකෙ කියන්නේ කිසිම ආත්මයක් නැහැ. මම බලන ජීවත් වෙන එක තමයි තියෙන්නේ. ඒකට පෙර කරපු පිනට හම්බෙච්ච අන්න මේක නෙවෙයි අපි ඉන්නේ දුක තියෙනවා, සැප තියෙනවා, ක්‍රම තියෙනවා, වැරදි ක්‍රම තියෙනවා. ප්‍රයත්නයේ ප්‍රයෝජනය උත්තර තියෙනවා මේක. උතු ප්‍රශ්නට උත්තර දෙනවා, උත්තරේ ප්‍රශ්න දෙනවා. කරන කරන එකේ වැලිය කරන්න පුළුවන් මේක හරිද වැරදිද කියලා. Tamange සීමා. ඒකයි මේකට කියන්නේ භද්‍ර මේකට කියන්නේ මනුසලෝලෙ කියන්නේ මේ මඟුල් සක්වල කියලා. ඒක කියන්නේ මඟුල් සක්වල කියලා. මොකද ඒ තරම්ම දුකකට සමනිසා පරිේෂණ කරන කෙනාට ඇති වෙන්න රෝ මැටීරියල්ස් තියෙනවා. ලැබෙද තියෙනවා. නිසා දිවි ලෝකේ ඉන්න දෙවියෝ කට අරගෙන බලනවලු මනුස්ස ලෝකෙට. ඒක බුදුජානන්සේ කියන්නේ මේකළු දෙයියලු දෙයියන්න වෙන ස්වර්ගයේ මේකළු මොකද ග්‍රහණයකට සාධාරණ ප්‍රතිඵල හම්බෙන්න ගන්න. තිබි ලෝකේ කරපු පින් වලට හම්බෙන සුඛයක් නැති. තීසන් ලෝකේ කවදාකවත් දෙන්න බෑ. මේක විතරයි කියන්නේ ස්කෝප් එක. ඒක නිසා මේකට එන්න බලන්නේ ලොකට්ටිය අපි ඉන්නවා ඒ යන්න. අපි බලන්න දීෝනේ. නාග සිංහාසන වාසී පූජ්‍යපද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ